ශ්‍රද්ධාවන්ත පින්වතුනි දසුම් 33කින් සමන්විත නිබ්බාන දසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ඒකං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ බලිතනිස්සෝ සංඛස්සයෝ විරාගෝ නිරෝධෝ නිපාතං මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සිල් සංස්කාරයන්ගේ සම්පූර්ණ විරූප සීම අතහැර ගැනීම සංහාරක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිපාතය අතිපූජනීය මහා සාධ්‍යාය මාණිකානන් මහන්සිය ප්‍රධාන කරුපුර යෝගාවතේ මහා සංඝරත්නයන් අමතරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ ඉතිවන දේශනාවයි අදට මේ පිළිදෙන්නේ සම්ප්‍රායික නම් වූ මරණින් මතු තත්ත්වය පිළිබඳව විකඩමික වශයෙන් මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලබා ගත හැකි වීම නිර්වාණ අවබෝධය පිළිබඳ ආශ්චර්යවත් ධර්මතාවක් ඇටියෙත අප පසුගිය දේශනාවේදී විස්තර කළා. දිත්තේ ධම්මේ සයන් අභිඥා දක්ෂිකත්වා විතු දෙන්නේහිදීම සොකීය අභිඥාවෙන් සාක්ෂාත් කොට යන පාඨය නිතරම දූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ මේ මරණින් මතු තත්ත්වය ගැන සියයෙන් දුකාවක් මෙන් විමුක්ත පුද්ගලයාට සහතික විය හැකි නිසායි. නත්ති දානි කුණබ්බවෝ දැන් ඉතින් නැවත භවයක් නැත. සීනා ජාති උපත හේවිය වැනි උදාන පාඨ උදාන වාක්‍ය සීති වාක්‍ය ප්‍රකාශ කිරීමත් බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් ඇති වුණේ භව නිරෝධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. භව නිරෝධය ප්‍රත්‍යක්ෂයෙන්ම මේ ජීවිතයේදීම දැනගත හැකි වෙන නිසායි. ඒ ප්‍රත්‍යක්ෂය තුළින්ම වහන්සේලා සියලු වේදිතයන්ගේ සියලු වේදිතයන්ගේ සිතිල්වීම නම් වූ එක්තරා අවේදිත සුඛයක් අත්දකිනවා. ඒක නිසා තමයි නිවන අවේදිත සුඛයක් හැටියට හඳුන්වන්නේ. ජීවිතයේ කෙලවර මරණ අවස්ථාවේ ලැබෙන විට මේ රහතන් වහන්සේලා මේ විමුක්ත පුද්ගලයන් මරණ වේදනාව හමුවේ පවා නොදැලෙන අපුප්පා චේතෝ විමුක්තිය ඉතින් මේ අකුප්පාදේක විනිශ්චය ඉදිරිපත් කිරීමෙන් මරණයට කලින් උන්වහන්සේ අමරණීය වෙනවා. මරණයෙන් පසුව නෙවෙයි. මේ අකුප්පාදේක විනිශ්චය ගැන බුදු අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඉතාමත්ම උත්කෘෂ්ඨ අන්දමින් වර්ණනා කරලා තිබෙනවා. ඉතාමත්ම උතුම්ම සතේ හැටියට උතුම්ම ඥානයේ හැටියට උතුම්ම ණයනති බව හැටියට විස්තර කරලා තිබෙනවා. මේ දුන්නකෙන් කියතොත් අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්මික වර්ගයේ එන ගාථා දෙකක් සත්‍ය සම්මා විමුක්තස්ස ඥානංගේ හෝති සාධිනෝ අපුප්පාමේ විමුක්තිී භව සංයෝජනක්ඛේ ඒකං කෝ පරමං ඥානං ඒකං සුඛ මනුත්තරං අතෝකං විරජං කේමං ඒකං ආනන්‍ය මුක්තම මනමින් විමුක්ත මනමින් විමුක්ත වූ ඒ සාදී පුද්ගලයාට ඒ එසේ ඒ පුද්ගලයාට ඒ කිරකාර පුද්ගලයාට සත්සන්නමා විමුක්තස්ස ඥාන ඥානංගේ හොති ඒ අකුප්පානේ විමුක්තිය. භව සංයෝජන ක්ෂේරීමෙන් භව සංයෝජන ක්ෂේරීමෙන් මගේ විමුක්තිය අකෝප්‍යයි අචලයයි යන ඥානය ඒකාන්තයෙන්ම වෙයි. ඒකාන්තෝ පරම ඥානං මේ පරම ඥානයයි මේ උතුම් ඥානයයි ඒකාන්ත සුඛ මනුත්තරං මේ අනුත්තර සැකයයි අශෝකං විරජං හේමං නිශ්ශෝකී වූ කෙලොස් රජ සහිත වූ ආරක්ෂා සහිත වූ මේ තත්ත්වය ඒකං ආනන්‍ය මුත්තම මෙය උතුම් වූ ණය නැති බවයි මේ ණය නැති බව කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා ණය නැති බව ණය නැති බව ප්‍රකාශ කරන සමහර අවස්ථාවල මේ සිව්පස පරිභෝගය සම්බන්ධයෙන් සිව්පස පරිභෝගය සම්බන්ධයෙන් ණය නැති බව කුත් තිබෙනවා ඒක නෙවෙයි මෙතන කියෙන්නේ තැන්වල නිවනටම උපකඩයක් හැදියෙත් නිවනම හඳුන්වන වචනයක් හැටියට යොදනවා ආනන්‍ය කියන වචනය. ඒක ඒකට හේතුව මුළුමහත් සංඛාරයෙන් එකම ණයක්. අවදාවත් ජීවන නිම කරන්න බැරි විදිහේ ණයක්. පොලිසයිතර දීපොලිසයිතර ගෙවන්න වෙන විදිහේ ණයක්. නමුත් නමුත් උදන්නේ ඒ කියන්නේ කර්මයක් කර්ම විපාකයක් ගැන කල්පනා බලනකොට ඒ විදිහ කවදාවත් කෙලවර කළා. ජීවන නිම කරන්න නිම කරන්න බැරි ණයක් වගේ. ඒ ණයෙන් තමයි මේ රහතන් වහන්සේලා විමුක්ත වෙනවා අර කර්ම ක්ෂය කිරීමෙන් කර්ම බීජ ක්ෂය කිරීමෙන් ඒ වගේම මේ ජීවිතයට මේ ජීවිතයෙන් එහාට කර්ම විපාක බලදීමට ඉඩ නොතැබීමෙන් අර රතන සූත්‍රයේම කියන තීනං පුරාණං නවන්නත් විසම්භවං කියන පාඩයෙන් අපිට ඒක ඒකත් මේ අනුතේරුම් ගන්න පුළුවන්. වර්ණන අය ඔක්කොම දේවල ඉවරයි. නවන්නත් විසම්භවං කවත් ණය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහේ தත්ත්වයක්. එතකොට මෙන්න මේ අකුප්පාදයේ දෝහිනිත්‍යයේ ඒ විශිෂ්ටත්වයයි මේ ප්‍රකාශ කෙරෙන්නේ. ඒ සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙකුට හිතන්න බැරි විදිහේ ඥානයක්. මරණින් මතු සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිනේ. නිවන පිළිබඳ සාකච්ඡා හැම එකකදීම වගේම වගේ ඉතාම සිව් ප්‍රශ්නයක් ගැටලුවක් ඇටට ඉදිරිපත් කෙරෙන්නේ විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු සත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න කෙටි පිළිතුරක් අපි ගිය දේශනාවේදී ගියවර දේශනාවේදී දැක්ුවා උදාන පාළි අවකාණවල අවකාණ ගාථා දෙකෙන් ඊටාත්ම ඊටාත්ම අනර්ග ඊටාත්ම විශිෂ්ටාන්තමින් මම මේ උදාන දීති වාක්‍ය පිළිබඳ සංග්‍රහය ඒ ධර්ම ග්‍රන්ථයේ කියලා වරවන්නේ ඒ අවසාන ගාථා දෙක අපි නැවතත් ඒ මතක් කරගන්නේ අයෝධන පතස් දේව ජනතෝ ජාත වේදතෝ අනුපුබ්බූත සංකප්පය යථාන ඥායතේ ගති ඒවං සම්මා විමුක්තානං සාම බන්ධෝගකාරිණං සංඥා වේතුන් ගති නැති පක්කාන අතරං සුඛං අයෝධන හතත් ඒව ජලකෝ ධාත වේදසෝ කලනු ලබන්නා වූ ඝන යකඩ පිටක් මෙන් දැල් වෙන ගින්නක් ක්‍රමයෙන් නිමී ගිය පසු එය ගිය අතක් දැනගත නොහැකි වියේද එසේම කාම බන්ධන නැමැති සැලකපු උපහාර පහරින් එතරව මනකින් විමුක්ත වූ විමුක්තව අපල සුඛයටපත් වූ වන්ගේ පතුවන් විහසක් තෙන්නම් කළ නැහැටි. මේ අවසාන පදයේ විශේෂයෙන්ම වැදගත්. සංඥාපේ තුන් ගති නැති පත්තාන අසලං සුඛ. අසල සුඛයටපත් වූවන් මේ ගතිය, නියමඟ, විපාර පැනගිය නැහැට. මේ අතල කුක්ඛන් කියලා අතල කුක්ඛය කියන මේක හඳුන්වලා තිබෙන්නේ අර කියාපු අකුක්ඛා චේතෝ විමුක්තියමයි. අකුක්ඛා කියන්නේ අකෝක්ඛය. කුපිත නොවන, නොතෙල්වන. අකෝක්ඛා චේතෝ විමුක්තියමයි. එතකොට මේ පදයෙන් හොඳටම පැහැදිලිවම කියවෙන්නේ ඒකේ නියම අර්ථය ඒ පිළිමේ මරණින් මතුව ඉතී විමුක්ත වූ රහතන් වහන්සේලාගේ ගියාතක් දැක්විය දක්වන්නට බෑ හරියට අර ගින්නක් නිදැල්ලක් නිදැල්ලක් කියලා කියනකොට හරියට මේක ධන සංඥාව අනුව ඇති දෙයක් හැටියට හැඟෙන්නේ. නමුත් එතකොට මේ නිදැල්ල පවා ඒ දරණ නැතිවීමෙන් නිවි ගියාට පස්සේ ගිය දිශාවක් ආවල් දිශාවට ගියයි කියලා කියන්න බෑ. අන්නේ ඒ වගේම ගිය දිශාවක් ගිය අතක් දෙපියන හැටි කියන එකයි මෙතන මේ පඤ්ඤාපේතුන් ගති නැති කියන කියාදහස. මේ අර්ථය මෙහෙම වුණත් බොහොම දෙනෙක් උත්සාහ කරනවා මේ මේක වඩා වෙනස් තර්කයක් මින් මතු කරගන්න. පඤ්ඤාපේතුම් ගතිනස්ති කියන එකේ මේ ගති කියන වචනය අනුව සමහර කෙනෙක් කල්පනා කරනවා අටුවාදාරින් වහන්සේලා පවයන් අවස්ථාවවලදී දිව්‍ය මනුෂ්‍යාදී පෙන්වුම් කළ හැකි ගති විශේෂයකට, උත්පත්ති විශේෂයකට කැමිනෙන නොකැමිනෙන නමුත් රහතන් වහන්සේලා යම් කිසි විස්තර කරන්න බැරි. කියලා දෙන්න බැරි. යම් කිසි තැනකට රහතන් වහන්සේලා යනවායි කියන. ඉච්ඡේදවාදයකට බය නෙවෙයි එහෙම එහෙම ඒ විදිහ අදහසක් ඉදිරිපත් කරනවා. මේක මේ අටුවාවලක් කියන බව හොඳ නිදසුනක් තමයි දැන් ධම්මපදස්ස කතාවේ. මේ කෝඩවග්ගයේ එක්තරා ගාථාවකට අටුවාදීනේදී ඒ ගාථාව අහිංසකා යේන යේනයෝ ඉච්ඡං කායේන සංහිතා තේයන්ති අච්චතං ඛානං යත්තගන්්වාන සෝතරේ. ඒ කයින් විතර සංවර වූ ඒ අහිංසක මුනිවරු යම් තැනකට ගොස් ශෝකනකෙද්ද එබඳු වූ ඒ අච්චුත තැනට අච්චුත කියලා කියන්නේ ගිලිහි නොයන තැනට දිස්සා නොයන තැනට ඒකත් කියන එක. එතෙන්දී මේ අසුවාව අච්චුතං කියන වචනේ තෝරන්නේ සත්‍යමං කියලා. සාස්ත්‍යික. සාස්ත්‍යිකත් දෙක යන ඒ අර යන්ති යන්ති කියලා ඒ යන බවක් මෙතන කියන නිසා කල්පනා කරන්න තියෙන්නේ මෙතන මේ මේ කියන අච්චුත tattve අතල tattve මේ මරණින් මතු ලබන එකක් හැටියට. නමුත් ඒකට අපි දැන් මේ ප්‍රකාශ කළ ආවරණය තවත් සාධක හැටියට අපිට දක්වන්න පුළුවන් සුත්තිනිකාතේ සාරායන වගේ හේන ප්‍රමාණව කුච්චාවේ කියනවා මේ මොකද්ද මේ අච්චුත ගබේ කියන එක පැහැදිලිවම ඉද්ද දික්ක සුත මුත විඤ්ඤාදීසු සිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පබමච්චුතං හේමක මෙලොවම මේ දික්ක සුත මුත විඤ්ඤාත දුක් වතු දැනුම දැනගත් ආදී ඒ කියන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඒ ප්‍රිය රූප ප්‍රිය ස්වરૂප වූ බන් දේවල් පිළිබඳව සංගරාග නිරෝධන සංගරාගයේ පහ කිරීමම නිබ්බාන පදමච්චික අච්චික නම් වූ නිර්වාණ සත්‍යකයයි ඒකට මේක කරට පැහැදිලි වෙනවා මේ මරණින් මතු යම් කිසි ඒ සාන්ත වූ අමරණීය වූ තැනකට යනවා නෙවෙයි කියන එක ඒ විදිහට එහෙම නොයෙකුත් දෙන අර්ථයක් ඉදිරිපත් කරන්නේ සත්‍ය වශයෙන්ම අර උච්ඡේද දෘෂ්ටියකට වැටේ කියලා ඒ බය නිසා. එහෙම බයක් ඇති වෙන්න හේතුව මොකද? මේ පරිත්‍ෘෂ්ණාවේ බැඳු ලෝකයට මේ භව නිරෝධය පිළිබඳ දේශනාව බොහෝ බය බයගෙන දෙන විදිහක්. මේ නිසාම තමයි අර ඒ අතුවාචාරින් වහන්සේලා වගේ මේ කාලේ ඒ අලුතෙන් හදාගත්තු කුමාරිකා අපි එදා දවසේ මතක් කළා ඒ ඉදී උපමා ගෙඩි උපමා කියලා. අර මේ ජලයේ වතන මාළුවට හරි මාළුවට හෝ ඉදෙන්බට ඉස්තරියට ගොඩබිම කුමක්ද කියලා තේරුම් ගැනීමට අවශ්‍ය වුණාම ඉබ්බගෙන් හරි ගෙන්බගෙන් හරි ඒ ගොඩබිම ගැන අසන අසන ප්‍රශ්නයට ඉබ්බටත් ගෙන්බටත් සිදුවෙන්නේ නැත නැත නැත නැත කියන්න. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණගත සංයුක්ත දේශනාවල නැත නැත නැත යන වචන රාශිය දක්වලා තියෙනවා කියන එකයි ඒ අය තර්ක කරන්නේ. නමුත් අපි තේරුම් කළා ඒ ඒ විදිහට නෙවෙයි ඒවා තේරුම් ගත යුත්තේ කියනක මේ භවනිරෝධය පිළිබඳ කාරණයන් පෙන්වන්න කරන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර මේ අලගද්දුන සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ අලගද්දුන සූත්‍රයේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මානේ දේශනා කරන ධර්මය භවනිරෝධය පිළිබඳව මේ දේශනා කරන ධර්මය අතලා මේ ඇතන් ශ්‍රමණ බ්‍රාහ්මණින් ඇතන් මහාන බමුණන් මට අභූත චෝදනාවක් නගනවා මම උච්ඡේදවාදීෙක් කියලා. සතෝසත්ත්ව විනාකම් විභවංකඤ්ඤ තේති කියලා මේ අත්තාව සත්‍යයකගේ අතරකින් තිබුණා වූ සත්‍යයේ උච්ඡේද විනාශය පෙන්වන්න කරනවා කියලා. ඒ වගේම මේ මේ ධර්මය අසල ඇතන් කෙනෙක් බොහොම ශෝකයට ශෝකයට ක්ලාන්ත බවටපත් වෙනවයි, වැළපෙනවයි. ඉච්ඡිජ්ජාමිනාමසු විනාශෙත්තානි නාමසු නොතුනාම භවිතානි ආදි වශයෙන් කියන්නේ මා විනාශ වෙනවලු මා මා උච්ඡේද වෙනවලු මා විනාශ වෙනවලු මා තවත් ඇතිවන්නේ නැතිලු කියලා ඒ දෙක ශෝක කරන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා තිබෙනවා. එතකොට මේ මේ මේ විදිහට මේ සංසංවාදයෙන් වල විමුක්ත පුද්ගලයාගේ අවසාන විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන බුද්ධ කාලයේ මේකුත් මේ මහාන බමුණන් අතර නොයෙකුත් විදිහට හර්ථ විචාරක කරනවා. ඒ අය අතර මතයක් පවතිනවා විමුක්ත පුද්ගලයා ගම්කිසි ශාසනයක විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන විවරණය කළ යුත්තේ සතරපොන් තර්කයක් අනුවය කියලා. මේ සතර සංස්කෘතිය කියලා අපි මේ සිංහල වචනේ උදාගත්තේ චතුස්කෝටි කියන එක. චතුස්කෝටි තුන් හතරක් ඇති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ සූත්‍ර දේශනාවල නිතරම සඳහන් වෙනවා. මොනවද? කෝටි තත්හගතෝ පරම්මරණ. නහෝති තත්හගතෝ පරම්මරණ. කෝටිච නහෝති තත්හගතෝ පරම්මරණ. නේව දෝති නහෝති තත්හගතෝ පරම්මරණ. මරණින් මතු තත්හගතතම තත්හගතතම වෙයි. ඉන්නවා කියන එකයි. වෙයි. මරණින් මතු ප්‍රසාදයට තෙම නොවේ. ඉතින් මේක මරණින් මතු ප්‍රසාදයට තෙම වෙයි සහ නොවේ. මේ දෙකේම සම්බන්ධයක්. හතරවෙනි එක මරණින් මතු ප්‍රසාදයට තෙම වෙයි නොවේ නොවේ නොවේ. ඒ කියන්නේ අපි මේක තේරුම් ගත හැකි ආකාරයට කිව්වොත් මේ අන්තිම ප්‍රශ්නයකට දී හැකි පිළිතුරු සමූහනමයි මේ හතර ඇතුළට පොතු කරලා තියෙන්නේ. හතර කොන් කියලා කිව්වේ ඒකයි. දැන් ඔබ පොතෝ කියලා කියන එකත් කවුරුත් දන්නවා. ඒ දෙකේම තියෙනවා යම් කිසි ඒ දෙකෙන් එකක් ඇතුලේ ඒකට අහු වෙනවා කියන එක. ඒ වගේ මෙතන හතරකට හතරක් හැටියට හතර කොන් ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. යම් කිසි දෙයකට එක්ක ඕ කියන්න වෙනවා එහෙම නැත්නම් නෑ කියන්න වෙනවා. එහෙම නැත්නම් ඔව් සහ නෑ එක එකතු කරලා කියන්න වෙනවා. එහෙම නැත්නම් ඔව් නෑ නෑ නෑ කියන්න. ඔන්න ඒ විදිහට සතුෂ්කෝටි ප්‍රශ්නයක් අනුව යන්නේ මර තථාගත වරයාගේ මනින් මතුකත්වය ගැන විවරණය කළ යුත්තේ කියන එක අදහස ඒ කාලේ මහාන බමුණන් පරිත්‍රාජකයන් අතර තිබුණා. මේ මෙතන මේ තථාගත කියන වචනේ යොදන්නේ අපිට දැන් ගුරු පුරුදු තථාගත කියලා කියනකොටම අපිට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඒ කාලේ මේ තථාගත කියන වචනේ එක්තරා පාරිභාෂික શબ્දයක් බවයි පෙනෙන්නේ. මේ මහාන බමුණන් තථාගත කියන වචනේ යෙදුවේ ඒ ඕනෑම ශාසන ඕනෑම ශාසනයක ඕනෑම ශාස්ත්‍රයේ ශාසනයක උත්තර පුරිසෝ ධර්ම පුරිසෝ ධර්මපත්තිප්පස්සෝ යන්නේ හඳුන්විය හැකි පුද්ගලයා පිළිබඳවයි. ඒ කියන්නේ ඒ සාධනෙන් ඉගැන්වීම සම්පූර්ණ කළ. ඒ කෙලවර කළ. උත්තම පුරිසෝ. උත්තම පුරුෂයා පරම tattweට ගියට නැත්තා පරම ප්‍රාප්තිය. ඉතින් හැටියට කලකෙන tattweට ගියට නැත්තා. මේ කාරණේ අපට හොඳට පැහැදිලි වෙනවා. සංයුත්තනිකායේ අව්‍යාකත් සංයුත්තේ කුතුහල කාලා සූත්‍රයෙන්. ඒ සූත්‍රයේදී මේ වච්චපොත් වච්චපොත් කියන පරිබ්‍රාජකය බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා මෙන්න මෙහෙම කාරණයක් කළකර තිනවා. ඒකම ගෞතමයේ මේ ඔහුගේ දවස්වල කුතුහල ශාලාවේ ලොකු රැස්වීමක් තිබුණා මේ මහාන බමුණන් පරිබ්‍රාජකින් එකතු වෙලා. ඒ රැස්වීම පවත්වන අතරේ ඒ අතරතුර අතුරු එක්තරා අතුරු කතාවක් වුණ අතරේ කණ නැගුණා. මොකද අතුරු කතාව උන් මෙන්න මෙහෙම ප්‍රකාශ කළා මේ පූර්ණ කස්සප කියලා ඉන්නවා බොහොම ලොකු ලොකු ශ්‍රාවක පිරිසක් ඇති බොහොම ලොකු ශ්‍රාවක පිරිසක ආචාර්යවරුන් හැටියට වරේ හැටියට සිටින ප්‍රසිද්ධ බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තු ශ්‍රාවකවරයෙක් ඒ ශ්‍රාවකවරයා Tamanගේ සාමාන්‍ය ශ්‍රාවකයා නියතරලෝ දිහාම ඒ ඒ දැනත්ත අසුවතන උකන්නා හරලා අසුවල් ගැන උපන්නා කියලා විවරණයක් කරනවා. ඒ වගේම තමන්ගේ ශාසනයේ ඉහළම තත්ත්වයටපත් වූ විමුක්තිය හැටියට කලකන තත්ත්වයටපත් වූ පුද්ගලයා මේ දිහාම ඔහු පිළිබඳව කරවිදී ප්‍රකාශනයක් කරනවා. අසුවල් ගැනත් අන්න අතන උපන්නා කියලා. ඌරණ තත්ත්වක කියන ශාස්ත්‍රවරයා එහෙමයි. මක්කලි ගෝකාල කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. දිගන්තනාත බුද්ධ කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. සංජය වේලාතිබුත් කියන කාලිත් සංජය වේලාතිබුත් කියන ශාස්ත්‍රවලත් එහෙමයි සතුටගත්වායන කියන ශාස්ත්‍රවලත් එහෙමයි අජිත කේස කම්බල කියන ශාස්ත්‍රවලත් එහෙමයි මේ දෙදෙනා ගැනම පැහැදිලි ප්‍රකාශයක් කරනවා නමුත් සමන ගෞතම කියලා මේ ඉන්න ශාස්ත්‍රවරයා ඒ කොළොක පිටසක් ලොකු බෝල පිටසක් ඇති බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තේ නැත්තේ මේ සමන ගෞතමයන් අර පළවෙනි ප්‍රශ්නයට නම් පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රාවකෙක් නියපත් ලෝභිහාම අතුලලා අසුවල් යන උපන්නා කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. නමුත් යෝතිකෝ යෝතිකෝස්කාරකෝ උත්තම කුරිතෝ පරම කුරිතෝ පරමපති පත්තෝ සම්පිකාවකං අභ්‍යතීතං කාලංකතං උත්පත්තිතු න ව්‍යාකරෝ නමුත් Tamange ශාසනයේ අර උත්තම ප්‍රත්‍යයට පරම ප්‍රත්‍යයට ගිය ශාරුකියාමිය ධ්‍යාන ඒ පිළිබඳව යම් කිසි විවරණයක් ප්‍රකාශනයක් අර කියපු අර සදුස්කෝටික න්‍යායයන්ව කරන්නේ නැහැ. අපිචකෝ නම් ඒවම් ව්‍යාකරෝති. නමුත් මෙන්න මේ විදිහේ විවරණයක් කරනවා ඒ විදිහට. අච්ඡේජි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාධිකමයා අන්තමකාති දුක්ඛං. අච්ඡේජි තණ්හ තණ්හාව කපා හැරියා. වාවත්තේ සංයෝජන සංයෝජන දැනි හරවල දැම්මා. මේක හරියට කියනවා වාරත්වය කියන වචනේ තියෙන දැන් අපිට හිතා ගන්න පුළුවන් දැන් කොක්කකින් යමක් අමුල්ල තිබෙනවනම් ඒක ඔක්ක අනිත් පැත්තට හැරෙන්න. අන්න ඒ වගේ දෙයක්. වාරත්වයේ සංයෝජන. සම්මා මානාධිකමය. හොඳින් මානය තේරුම් ගැනීම, මානය යථා ස්වභාවය හොඳින් තේරුම් ගැනීම අන්තං අකාසිත දුක කෙලවර කළා කියන ඔන්න ඒ විදිහේ විවරණයක් දෙන්නේ. අර අපට ඕන අන්තයේ උත්තරයක් නෙවෙයි. මෙන්න මෙහෙම අතුරු කතාවක් ඒ සභාවේ පැවතුනායේ මේක අහලා මේ අච්චුතුත්තාමේ විස්තරය කියන්නේ මේක අහලා මට මේ එකකියක් විචිකිච්ඡාවක් ඇති වුණා කොහොමද මේ සමන ගෞතමයන්ගේ ධර්මයේ තේරුම් ගන්න කියලා. කිසිම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ වදාලා අලංහිතේ වච්චකම් කියතුන් අලංහිති කිච්චතුන් කන්තනියේ තේකන කාණේ කාංකා උපජ්ජ උපන්නා ඒක හොඳයි වචේම සැකකලේක විචිකිච්ඡාවක් ඇති කරගත්තු එක. අත් වශයෙන් සැකයක් විචිකිච්ඡාවක් ඇති විය යුතු තැනකයි ඔබට සැකයක් ඇති වුනේ. ඒක ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට අර වචකේ ඒ තිබෙන ඒ සැකය දුරු කිරීමට ඊළඟට නියම විදිහටම හේතු දක්වනවා. අවපාදානස්ස පාහං වච්චේ උප්පත්තිං පඤ්ඤපේන නො අනුපාදානස්ස මම උපතක් දක්වාලන්නේ උපාදාන සහිත වූ එකයි උපාදාන රහිත වූ අතු නුඹුහුට නෙවේ. උපාදාන නැති තැනත්තා පිළිබඳව මම ඔබට පෙන්වන්න කරන්නේ නැහැ. උපාදාන ඇති එක්කෙනා පිළිබඳව විතරයි ඔබට මා පෙන්වන්න කරන්නේ. ඊළඟට උපමාව දෙනවා. සිය සාධිවච්ච අග්ගේ සෞපාදානෝ ජලති නොඅනුපාදානෝ ඒව මේ උපාං වච්ච උපාදානක් උපත්තින් කන්නාදීනි නොඅනුපාදානක් යම් තේ වච්ච උපාදාන සහිත වූයේ ඒ කියන්නේ දර ඉන්ධන ද්‍රව්‍ය මුන්නක් අල්ලගන්න තේ යම් කිසි ද්‍රව්‍යයක් තිබෙනවා නම් එය එවන්නක් ඇති කල්හිම උපාදානෝ දැරති. ගින්න දැල් වෙනවා. අනු උපාදාන ඒ දරාදියක් නැති කල්හි ඒ දැල් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහටම මේ උපාදාන කියන වචනේ එතකොට අර්ථ දෙකක් තියෙන බවයි අපි කලින් සඳහන් කළේ. ඒ ගින්නට දර වගේ අර පුද්ගලයාට ඒ උත්පත්ති පිළිබඳව උපාදානය උපකාර වෙනවා. ඒ උපාදාන නැත්තාටම උපපතියක් දෙන්නු කරනවායි උපාදාන නැත්තාට වෙයි. ඒක ප්‍රකාශ කළාම මේ වච්චේ තවත් ප්‍රශ්නයක් අහනවා. එක්තරා විදිහක ඉලක් යම් කිසි අදහසක් දෙන ගැඹුරු විදිහේ ප්‍රශ්නයක් අහනවා. යස්මින් චපහ දුරුදෝතම සමයේ අච්චි වාසේන චිත්තා දුරන්ති ගච්ඡති. විමස්සකන භවංගෝ දමෝ කිං උපාදානස්මි පඤ්ඤතේ. ධම්ම වස්තාරක ගිනිතිලක් කුලකින් විසි කරමින් ලැබ දුරට පවා විහිදී යන්නේ ගන්නේද ඒ පිළිබඳව ඊට කුමක් උපාදානය වේයයි සමන ගෞතමී පෙන්වුම් කරන්නේ කුමක්ද ඒ ගින්නට ඒ අවස්ථාවේ උපාදාන ගන්න කියන එක. ඒකවල බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. යස්මින් කෝවත් සමයේ අ අච්චි වාදේන පිටා දුරම් දිගච්ඡති ඉමස්ස තමහං වාතුකාදානං වදාමි. ධාතෝ හිස්ස වච්ච තස්මින් කමේ උපාදානං හෝති. යම් අවස්ථාවකදී ගිනිසලක් ඒ කුලඟින් විසිකරනු ලබ ඈතට විහිදී යයිද? ඒ අවස්ථාවේ වාතයම උපාදානයේ හැරයි මම කියන්නේ. ඒ විහිදී යාමට වාතයම උපාදානය වෙනවා. ඒ අවස්ථාවේ වාතයයි ඊට උපාදානය වෙනවා. කියලා පිළිතුරු දෙනවා. එතකොට මේ දුන්නේ මේ උපමාව. ඊළඟට යන නියම ප්‍රශ්නේ වත් යහන්නේ. යැත්තින්ක පන ගෝගෝතම ඉවංච කායන් නිතිපති සත්වෝච අඤ්‍යතරං කායන් අනුපත්තෝ හෝති. ඉමස්ස කන භංගෝතම කිං උපාදානස්මි පඤ්ඤතේ. යම් අවස්ථාවක සත්වේ මේ කය අපහැරලා වෙන කයක උපදීද. ඒ අවස්ථාවේ කුමක් උපාදානයේ හැටියට මේ ශ්‍රමණ ගෞතමයන් දක්වනවා කියලා ඒ ප්‍රශ්නය අහනවා. ඒකවල බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර යත්නි කෝවච්ච සමේ විමන්තකායන් නිච්චපති සත්වෝට අන්‍යතරං කායන් උප්පන්නෝ හෝති උප්පත සත්වෝට අන්‍යතරං කායන් අනුප්පත්තෝ හෝති තමහං සංඋපාදානං වදාමි සංහාහිත වච්ච තස්මින් සමේ උපාදානං හෝති යම් අවස්ථාවක සත්‍යයේදී මේකයි අතහැරලා වෙන කයකට පැමිණියේ වෙයිද වෙන කයකට පැමිණෙනවද ඒ අවස්ථාවේහි සංහාවම ඒ තනත්තාට උපාදානය වෙනවායි සංහාවයි උපාදානය වන්නේ ඒ අවස්ථාවේ සංහාව උපාදානය වශයෙන් සිද්ධවයි මෙතනින්ම සූත්‍රය කෙලවර වෙනවා නමුත් මෙන්න මේ කියාපු මේ අවසාන පාඩ දෙක මේ කොටස් දෙකේ එක්තරා ගැටමු තුනක් තියෙනවා අපි මේ මේ පාට වලට යොදාගත්තේ අනුප්පත්තෝ කියන වචනය. දැනීම කියන එකයි. සත්‍යයා මේතර මේකයි අතහැරිය අන්‍යතරං කායන් අනුප්පත්තෝ. එක්තරා කායයකට දැනීම. මේ කායද අතහැරියේ වේද එක්තරා කායයකට දැනීමේ වේද කියලා. නමුත් අතුවාවේම පිළිවරගෙන විවරණය කරන්නේ අනුප්පන්නෝ කියන පාඨයක්. අනුප්පන්නෝ කිව්වොත් මේකේ විරුද්ධාර්ථයයි ඉදෙන්නේ. නූපන්නේ වේද අනුප්පන්න වූ දීති චිතික්ඛණයේව පටිකන්ති චිත්තස්ස අනුප්පන්නත්තා අනුප්පන්නෝ හොති කියලා විවරණයකුත් දෙනවා. ඒ අනුප්පන්න කියලා එතන යොදලා තියෙන්නේ මක්නිකාදි කියන කටුවාචාරින් මහන්සිය තෝරන්නේ කාරත්තක් කතාදීන්නේ සංයුක්තන කායතු ආවේ. චිතික්ෂණයේම පටිකන්ති චිත්තික නූපදින නිසා අනුප්පන්න. මෙතන මේකයි අතහැරිය නමුත් කොහෙවත් උපන්නේ නැහැ. ඒකට මේකටම ප්‍රතිවිරුද්ධ අර්ථයක් දෙන්නේ. ඇතන් විවිධ සංස්කරණයන් සංස්කාරකින් මේ ගැන කටු කරනවා. මෙතන සුද්ධ ජීවිත පාටියක් කියලා. ඇත්ත වශයෙන්ම ඒකේ සාධාරණ නිසා තමයි සාධාරණ හැටියට හැඟෙන නිසා තමයි අපි මෙතන අනුපන්නෝ යන වචනේ වෙනුවට අනුපත්තෝ යන්නේ යෙදුවේ. ඒ කියන්නේ මේ එක්තර මේ කයද ඇතහැරිය සත්‍ය මේ කය ඇතහැරිය එක්තරා කයකට පැමිණියා. මේ පාටිය යොදා ගැනීමට හේතුව මොකද? අන්‍ය තරම් කියන වචනය. නිතරම යෙදෙන්නේ යම් කිසි ඇති බවක් හංගවීමකයි. එක් තරහකේ දන්නේ යම් කිසි දෙයක් තෝරලා ඇති බවක් හංගවන හංගවන හංගවීමකයි. එහෙම නැත්නම් අන්‍යයන් කියලා දන්න තිබුණා. මේකයි අපහැරියා අනෙක් අනෙක් අයට දෙපණියේ නැහැ කියලා කියන්න තිබුණේ. නමුත් එක් තරහ කියලා යොදුනේ මේක ඇති බවක් හංගවන නිසා. එක් තරහ කයකට දැනියේ වේද. එතකොට නිරුක්තියන් වලවත් මේ අන්‍යතරම් කියන වචනේ අනුව අපිට ගන්න වෙන්නේ අනුප්පන්නෝ කියන පාඨය නෙවෙයි අනුප්පත්තෝ කියන පාඨයයි. මේකය සත්‍යවා මේකය බහා තබනවා අතහරිනවා එක්තරා කයකට පැමිණෙනවා. එක්තරා කයකට පැමිණෙනවා. ඒ නිරුක්තියන ඒ වගේම උපමාවන්ව කල්පනා කරලා බලුවා මෙතන පිළින්නේ මේ වස්ස අහන ප්‍රශ්නය ගැන ටිකක් කල්පනා කරලා බලුවා ඉස්සෙල්ලා මහන ප්‍රශ්නය අ හිමිතිරක් ගුණයෙන් දිසි කරනු ලබ ඈතට ඉහිදෙනවා කියලා මේ කියන්නේ අර ලෞකින්නක් තියෙන පැතිරෙන කාර්ය පිළිබඳවයි. දැන් ලෞකින්නක් පැතිරීමේදී එක ගහකට ඉඳලා තව තව ඈත තියෙන ගහකට ඉන්න පැතිරෙන්නේ ගුණයෙන් මේක තල්ලු කරාම. අන්න ඒ කාරණය උපමා කරගෙන මේ වචහන්නේ. නමුත් මෙන්න මේ මේ අටුවාවේ අනුව දෝෂයෙන් කළ තියෙන්නේ මේකයි අතහැරිය තව කොහොමවත් උපන්නේ නැහැ. ඒ එතකොටයි අර උදන්වා උපාදානිය වෙන්නේ. මේ මේ කියවරණයක් උහුටගෙන තමයි ඇතම් කෙනෙක් අන්තරාභාවවාදීකුත් මේකෙන් මතු කරගන්න බලන්නේ. ඒකට අන්තරාභාවවාදීලට කොහෙත්ම ඉඩක් නැහැ. අර අනුප්පත්තෝ කියන පාඩේ ගත්තොත්. වච්චහන්නේ එතන ඉතාම සරල ප්‍රශ්නයක්. එහෙත් මේකයි අතහැරලා තවටයික උපදිනකොට මේ පරතරය කොහොමද පිරෙන්නේ කියන එක. දැන් ගින්නක් ඒකට බුදුරජාණන් වහන්සේ අරගෙන උපමාවක් අර ගින්නක් එක තැනකින් ඒ එක තැනකින් අනිත් තැනකට පැතිරීමේදී වාතය උපාදාන වන්න වගේ මේ තණ්හාව අර මරණ අවස්ථාවේදී ඉදිරිපත් වුණාම එක කයකින් එක කය කණෙක් කයත් එක්ක සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසාම තමයි තණ්හාවට භවනෙත්ති කියලා කියන්නේ. භවනෙත්ති මෙත්ති කියලා කියන්නේ નિરાයාම. ඉදිරියට નિરાයන ගතියක් මේ තණ්හාවේ තියෙනවා. භව නැති කියන වචනේ යොදනවා තණ්හාවට භවනෙත්ති කියලා යොදනවා. එතකොට මෙතන මේ කියෙන්නේ අර මේ කයත් ඊළඟ නැවත උපදීනේදී ඊළඟ ඊළඟ කයත් අතර කරතරය සිය වෙන්නේ මෙන්න මේ සංහාවෙත් සංහාව උපාදාන වශයෙන් සිටිනවා. සංහාවම දර ඉන්ධන ද්‍රව්‍ය වශයෙන් සිටිනවායි මේ මේ එක තැනකින් තව තැනකට ඉපදීමේදී. ඒ කාරණේයි මෙතන අපිට තේරුම් ගන්න ඕනේ. කොහේදී වේවා මෙන්න මේ කුතුහල ශාලාවේ කරන සාකච්ඡාවෙන් අපිට පේනවා මේ විමුක්ත විමුක්ත පුද්ගලයාගේ මේ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වයේ සම්බන්ධයෙන් අනිකුත් ශාස්ත්‍රවරුන් වගේ බුදුරජාන් වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම ගැන නොකිරීම මේ මහාන බමුණන්ගේ නොයෙකුත් විදිහේ කුතුහලයට හේතු වුණු බව. ඒ නිසායි ඔවුන් මේ ගැන දිගින් දිගටම කතා කළේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කිසිවක් නොකිය නොකිය හිටියේ නොවේ. යම් කිසි අමුතු විදිහේ විවරණයක් දුන්නා. ඒකයි අර අර වචාර කියවපු කෝෂිය සඳහන් වෙන්නේ. බුදුරජාන් වහන්සේ දුන්න විවරණය අර සතර පොන් ප්‍රශ්නය අනුව දී විවරණයක් නෙවෙයි. අමුතු විවරණයක්. අච්චේජි සංහං වාවත්තේ සංයෝජන සම්මා මානවදි සමයා අන්තමකාති දුක්ඛත් සංහාව කපා හැරියා භවකතු භවයට සම්බන්ධ වුණු කතු අනිත් පැත්තට හැරෙව්වා මානය හරියට තේරුම් ගැනීමෙන් දුක කෙලවර කළා කියන අන්නේ විවරණයයි දුන්නේ. ඒකයි එක්කොට නියම උත්තරය. අර හතර තොරතුරෙන් එකක්වත් නෙවේ. මෙන්න මේ කාරණයෙන් අපිට මේ කාරණේ ඉතාමත් වැදගත් දෙයක් කියනවා. මක්නිකාද අර මේ භවනෙත්ති මේ භවනෙත්ති කියන මේ සංහාව කපා හැරීම. ඒ කියන්නේ සංහාව කපා හැරීමෙන් දෙන්නේ අර භවයට භවයක් භව භවයේ යා කරන ඒ සංයෝජන ක්‍රියාවිරහිත වීමක්. ලොකු ආපත්තට හැරෙවුවා වගේ. භව සංයෝජන. සංයෝජනක්ෂය කියලා කියන්නේත් ඒකයි. එහෙම වුණාම ඊළඟට තවත් වඩා හොඳ අදහසක් කියන විතර සම්මා මානාධිකමය. මේ අස්මිමානයේ අස්මිමානයේ යථාර්ථ භාවය ඉවත් වන්නේ අවිද්‍යාව ඉවත් වීමෙන්. ආසමද. සම්මා මානය හරියට තේරුම් ගත්තම එතන ඉවරයි මානය. හරියට අඳුර තියෙන දැනකට ලාස්සාවක් කරන් ගියා වගේ. ඒකට සම්මා මානාධිකමය මානය නැතිවීමෙන්ම අන්තමතාවදී දුක්ඛ දුක පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබුණේ දුකයි කියලා උරෝනේ. එච්චරයි කියන්න තියෙන්නේ කියන එකයි. එතකොට මේකත් අපට වැදගත් කාරණා රාශියක් කිරි වෙනවා. නමුත් මේකත් වඩා හේතු සාධක හේතු බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීලා තිබෙනවා. අග්ගිවච්ඡ දොත්ත සූත්‍රයේ. අග්ගිවච්ඡ දොත්ත සූත්‍රය කියන්නේ මධ්‍යම නිකායේ. මේ අගිවච්ඡ බොත්ත සූත්‍රයේ පැහැදිලිවම අර මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ අර කෝටි කථාගතෝ පරම්මරණ ආදී ඒ චතුස්කෝටික ඒ ඒ කතාවට අනුවයි. ඒ අනික් අනික් මහාන බමුණන් නම් කල්පනා කළා ජීවිත පිළිතුර මේ හතරෙන් එකක් විය යුතුයි කියලා. අවශ්‍යයෙන්ම මේ හතරෙන් එකක් විය යුතුයි ජීවිත පිළිතුර. මේ පිට පිළිතුරක් දෙන්න බෑ කියන ඊගේ අදහසක් වොන් තුල තිබුණා. මේ තථාගත මරණින් මතු මේ තත්ත්වය පිළිබඳව මේ සතරතුන් ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මේ සතරමන් ප්‍රශ්නයට බුදුරජාණන් පිළිතුරු නොදී ඒවා පැත්තකට කළා. කපිතාය ඒවා ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේපාය අව්‍යාකතාය මේ විදිහට විවරණය කළේ නැහැ. කියන කාරණේයි මේ සූත්‍රවල නිතරම සඳහන් වන්නේ. ඒකකට මෙන්න මේක ලොකු ගැටලුවක් වුණා මේ හතරට මොකද මේ පිළිතුරු නොදෙන්නේ කියන එක. අන්‍ය තීර්ථකයන් පමණක් නෙවෙයි මේ ශාසනයේ වික්ෂුන් වහන්සේලා පවා මාළුන් පුත්ත කියන වික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට අභියෝග කළා. බොහොම කඩින්ම අභියෝග කළා. මේ මේ ප්‍රශ්න හතරෙන් එකකට පිළිතුරු දෙන්න එහෙම නැත්නම් දන්නේ නැති බව කියන්නේ කියලා. ඒ තරම් උග්‍ර විදියට මේ තර්ජනය අභියෝග දෙලමක් නිසාද මේ හතරෙන් එකකට එකක් ඇත්ත වශයෙන්ම සත්‍ය යුතුය කියන හැඟීමක් ඒ අය තුල තිබුණ නිසා. මේ හතරත් එක්කම ඈඳලා තියෙන තවත් ප්‍රශ්න හයක් තියෙනවා. ඒක උත්තර පිළිතුරු නොදී පැත්තකට ගලා. ඒකත් අපි අන්තිමින් නමුත් මෙතෙන්දී කිට්ටු කරගන්න ඕනේ. එතකොට යම් කිසි වැදගත් කාරණා රාශියක් ඒනිත් නැති කරගන්න පුළුවන්. ඊහය මොනවද? සත්‍යතෝ ලෝකෝ අසත්‍යතෝ ලෝකෝ. පළමුවෙනි යුගය. ඒවත් ඒ හය මෙන්න මේ ඒ හය අත්ත වශයෙන්ම උබතෝ කෝටික යුගල තුනක්. අවසානයේ තියෙන පටිෂ්කෝටික. හතර කොන්ට්‍රස්නයක්. ඒ 10න් මුලින් තියෙන්නේ උබතෝ කෝටික ප්‍රශ්න යුගල තුනක්. පළවෙනි යුගලය මොකද්ද? පස්සකෝ ලෝකෝ අකස්සකෝ ලෝකෝ. ලෝකය සදාකාලිකය, ලෝකය සදාකාලික නොවේ. දෙවෙනි යුගලය අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ. ලෝකය කෙලවරක් රහිතය, ලෝකය කෙලවරක් රහිතය. ඊළඟ යුගලය සංජීවං සංශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවයත් ශරීරයත් එකක්මය, ජීවය එකක්ය, අශරීරය අනිකක්ය. මෙතන ජීව කියලා යොදලා තියෙන්නේ ආත්මය කියලා අදහස. එතකොට වරා තේරෙන භාෂාවෙන් කිව්වොත් ආත්මයක් ශරීරයක් එකක් කියෝ සමහර විට පතේන දිකතල් වගේ යන රජවරු ඒ වගේම මේ සංගේ සාතනේ මේ අනිත් පිටක සමරත්‍රාක් මිනිස් විතර අහනවා මේ ප්‍රශ්න 10 මේ ප්‍රශ්න 10 පිළිතුරු ලබා ගන්න හුඟක් දෙනෙක් උත්සාහ කරනවා එතකොට මේවට පිළිතුරු නොදීමට හේතු නොදී නිදුනේ මක්නිසාද කියන එක මේ කාරණේ යට බොහෝ වටිනා ගැඹුරු ධර්ම කාරණා රාජ්‍යයක් ඇඳිලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මේවට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට කලින් මේ කලින් එක හේතුවක් හැටියට බොහොම දෙනෙක් කියන්නේ අර මාළුකෙක පිළිච්චන වහන්සේ වගේ නොදන්න නිසා. මේකට උත්තර දෙන්න බැරි නිසා. උත්තර නොදී ඒක පැත්තකට කරා කියන. ඊළඟට තවත් හේතුවක් තමයි සමහර කෙනෙක් දක්වනවා. ඒ නොදන්න නිසා නෙවෙයි මේ පිළිතුරු වල පිළිතුරු මේ ප්‍රශ්න වලට පිළිතුරු බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. නමුත් අපිට දේශනා කළේ නැතුව මේවට අවශ්‍ය නැහැ කියන නැති නිසා. දන්නවා නමුත් මේවට අවශ්‍ය නැති නිසා අපිට දේශනා කළේ නැහැ. ඒකට රාගපකින් සමහර කෙනෙක් ප්‍රකාශ කරනවා පිටු කර ගන්නවා මේකට. අර සම්මිතනිකායේ කච්ච සංයුක්තයේ තියෙන සීතපාටි විතරේ. ඇත්තේ යවණයට බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපට ඒක ඇටේ කොළහ උරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් ඇහුවා මේ අපේ තිබෙන කොළ ප්‍රමාණයද වැඩි මේ ගස් කොළ උඩ ගස් කොළ තිබෙන කොළද වැඩි කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා අපේ තිබෙන බොහොම කොළ ටිකයි මේ ඉහළ ගස් කොළයි වැඩි කොළ කොළ තිබෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කළා ඒව මේ වස්තුෝදික්කවේ ඒක දේව බහුතරං ගංගෝමය අභිඤ්ඤාය අනක්ඛාතං අපමත්තකං අක්ඛාතං එතන මහණෙනි මේම වැඩි මේ මේක වැඩි දෙයක්. මොකද්ද? අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ නොකළ කරුණ. අභිඥාවෙන් දැනගත් නමුත් ප්‍රකාශ නොකළ කරුණේ වැඩි. අර දක්වල තියෙන කොළ වගේ. අපමත්තකමක් නැත. අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ කළ ටික ඉතාලු අර අපේ තියෙන කොළ වගේ. මේ උපමාව අනුව අපි තෝරන් ගන්න ගියොත් අපිට කියන්න වෙනවා මේ මේ ප්‍රශ්න 10ට පිළිතුරු දෙන්න පුළුවන්. මේ ප්‍රශ්න හරි. ඒවා අපිට නොකියවි අර වැඩි හිටිය කුඩා දරුවන්ට නොකියන දේවල් වගේ නොකිය යම් කිසි රහසක් නිසායි කියන්නේ. නමුත් මේකත් නෙවෙයි කියන්නේ. මේ 10 නිවරට අදාළ නොවන බව නම් නැත්ද? නමුත් තවත් හේතුවක් තිබෙනවා. මේ ප්‍රශ්න 10ම යම් කිසි මිත්‍යා පදනමක් උදයි උදයි ගොඩ නැගිලා තියෙනවා. යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් අනුව ඇති වූ නිගමන 10ක් මෙතනින් තියෙනවා. මේකට උත්තර දුන්නොත් ඒ මිත්‍යා පදනම පිළිගත්තා වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියට අනුනාවේ මෙහෙම උත්තර දෙන කෙනෙක් කොටු කරන විදිහේ එන්නේ මේ ප්‍රශ්න වල තියෙන්නේ. ඒක නිසා තමයි අර උද්දකෝපෝ අතිස්කෝපික වශයෙන් දෙකන් හතරකන් වශයෙන් මේ ප්‍රශ්න ඉදිරිපත් කළා කියන්නේ. මේවට බුදුජානක හඳුන්නේ. ඒකයි හේතුව. ඔබට අපි මේකට තව ටිකක් විහිං කළ බලුවොත් දැන් පළමුවෙනි පළමුවෙනි ප්‍රශ්නේ බලුවෝ සංකෝලෝකෝ. ලෝකේ සදාකාලිකය ලෝක එහෙම නැත්නම් ලෝකේ සදාකාලික නොවිය කියන්නේ. දැන් මෙතන මේ කියන්නේ ලෝකයේ පිළිබඳව. දෝෂයේ කාලය අනුව විග්‍රහ කරනවා. ඊළඟ යුගලයේ අන්තබාලෝකෝ අනන්තබාලෝකෝ. ලෝකයේ කෙලවරක් ඇත ලෝකයේ කෙලවරක් නැත. මේ ප්‍රශ්න යුගල දෙක. ඒ කියන්නේ මේ මුල් ප්‍රශ්න හතර ලෝකයේ පිළිබඳව. මේවට පුත්‍රයන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මක් නිසාද කියලා අපි ටිකක් ඉන්න තුල බලමු. මේ ශාසනයේ ලෝකයේ කියන වචනයට අමුතුම හැඳින්වීමක් දීලා තියෙනවා. අරියත් වීමේ දැන් බොහෝ අවස්ථාවල මේ බුද්ධ ශාසනයට අදාළ හැටියට යම් කිසි වචනයක් එක නිරු වචනයක් අපේනකොට ඊට ඒ හඳුන්වන ආකාරයේ ඉදිරිපත් කරනකොට බුදුරජාණන් වහන්සේ අරියත් වීමේ කියලා දක්වනවා. අරියත් වීමේ ලෝකේ. ඒකට ආර්ය ව්‍යවහාරයට අනුව එහෙම නැත්නම් ආර්ය ශික්ෂණයට අනුව ලෝකේ හඳුන්වන්නේ අර සාමාන්‍ය ලෝකේ හඳුන්වන ලෝකයේ විදිහට නෙවෙයි. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය හටගත්තේ කලායතනයේ බව අපි කලින් අවස්ථාවකට ප්‍රකාශ කළා. චතු ලෝකෝ සමුප්පන්නෝ මේ සලායතනය තුලයි ලෝකය හැටගෙන තියෙන්නේ. මේ සලායතනම ලෝකයයි. ඒක මේ කාර්යය කොයිතරම් වැදගත්ද කියතොත් සලායතන සංයුත්තේ සූත්‍ර රාශියක් තිබෙනවා. ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලා ඉදිරිපත් වෙලා වික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ලෝකේ කියලා හැමෝම කියනවා මොකද්ද මේ ලෝකේ කියලා කියන්නේ. මේ අපි කීපයක් විතර මේ දෙවියන්ට ගන්නේ කමි කමි දෙවියන්ට. කමි දිසාන් වහන්සේ අහනවා. ලෝක ලෝක විභන්තේ විච්ඡේ චිත්තාවදාන කෝදන්තේ ලෝකෝ වාස්ස ලෝක පඤ්ඤාත්තිවා ස්වාමීනි ලෝකේ ලෝකේ කියලා කියනවා දෙතකින් මේ ලෝකයක් හෝ ලෝකයක් ලෝක ප්‍රඥාක්තියක් හෝ වේද කියලා හිතුවාම බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා යක්කෝම නිද්දි අත්‍යකක්කු අතිරූපා අත්‍යකක්කු විඤ්ඤාණ අත්‍යකක්කු විඤ්ඤාතබ්බා ධම්මා අත්‍යකක්ක ලෝකෝ වා ලෝක පඤ්ඤාත්තිවා සම්දි අන්තරක ඇසක් වේද රූපයෝ වෙද්ද ඇස පිළිබඳ විඥානයක් වේද, චක්ක විඥානයක් වේද? චක්ක විඥාණයෙන් දඩහැකි ධර්මයේ වෙද්ද අන්‍යතන ලෝකයක් කියනවා. ඒ විදිහටම කන නාසය ආදී අනිකුත් ඒ ආයතනයන් පිළිබඳව ප්‍රකාශ කරනවා. එතකොට මේ ලෝකයේ තිබෙන තැනයි බුදු දන්වාන්සේ ප්‍රකාශ කරේ. ඊළඟට ඒකේ අනිත් කොට ප්‍රකාශ කරන බුදු දන්වාන්සේ චක්කෝ සමිද්දිනක් පිටක්කෝ නත්ති රූපා නත්ති චක්ක විඥානං නත්ති චක්ක විඥාතබ්බා ධම්මා නත්ති චක්ක ලෝකවා ලෝකපඤ්ඤා කියා. යම් තැනක අසකෝ රූපෝ චක්කු විඥානය හෝ චක්කු විඥාණයෙන් වැටෙන ධර්ම හෝ විද්‍යමාන වෙද්ද එතන ලෝකයක්ද නැත. ඒකට මේින් අපිට තේරුම් ගන්න පුළුවනි අර ලෝකය ලෝකයේ සදාකාලිකයේද කියලා ඒ කාලය අනුව කියලා කරක් කිරීමව ඒ ඒ අන්තවාදකී ආදි වශයෙන් ඒ අන්තයක් තිබෙනවාද කියලා ඒ කියන්නේ දේශ වශයෙන් අවකාශ වශයෙන් ඒ කියලා කරක් කිරීම ඒ පිටිම ඒ දෘෂ්ටියක් කොමනයි විද්‍යා දෘෂ්ටියක් කොමනයි මක්නිසාද සලායතනයේ තිබෙන තන් තිබෙන තාක් තිබෙන කාලය තිබෙන තාක් ලෝකයක් තිබෙනවා. සලායතනයේ යම් තාක් දුර විහිදෙනවා නම් ඒ ඒ තරම් දුරට ලෝකයක් තිබෙනවා. අන්න ඒක නිසායි මේ බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ. කවදුරටත් මේ ලෝකයේ පිළිබඳව අදපු විග්‍රහ තීරණ කීපයක් අපි හැම එකක්ම නැතත් වටිනා ගැඹුරක් දෙකක් ඉදිරිපත් කරමු. එක්තරා වික්ෂුවක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ආයිමත් මේ ලෝකයේ පිළිබඳ නිර්වචනයක් හැඳින්වීමක්. ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති. චිත්තවතානුකෝ බන්තේ ලෝකෝති උච්චති. මේ ලෝකයේ ලෝකයේ කියලා කියනවා පිටකින්ද මේ ලෝකයක් වන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ චිත්තවතා බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා කියෝද විද්‍යති තික්කෝ වික්කෝ සම්මා ලෝකෝති විච්ඡති කිංච බුද්ධති. චක්කුම් කෝදික්ක බුද්ධති. රූපාලුජ්ජಂತಿ. චක්කු විඥානං බුද්ධති. චක්කු සංපස්සෝ බුද්ධති. යම් කිදං චක්කු සංපස්සපච්චය උප්පජ්ජති වේ සංසු වේදේ සංසුතං වා දුක්ඛං වා දුක්ඛං සංසුතං වා සම්පි බුද්ධති. මේ ලෝකය කියලා කියන්නේ බුද්ධති කියලා කියන්නේ බුදු වෙනවා. ඒක මේ කාලේ ව්‍යවහාරේ නැති වචනයක්. මේ බුදු වෙනවා කියලා කියන්නේ කලුදු වෙනවා කියන වචනේ නම් කියනවා. නමුත් බුදු වෙන වචනේ ව්‍යවහාරෙන් ඈත් කියලා බලී තියෙන්නේ. දුදු වෙනවා කියලා කියන්නේ කිඳි බෑනවා. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල අලුත් නිරුක්ති වෙන වචන වල කර්ම නිරුක්ති ඇතහැරලා මොකද ධර්මානුකූල නිසා. ඒකකොට දිවි යනවා කියන අර්ථය නෙවෙයි ලෝකය කියලා කියන්නේ. බුද්ධපීති ලෝකෝ. මොකක්ද දිවි යන්නේ? ඇස රූපයන් ඇස චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සේ නිකහට ගන්නා තීරෝ දෙවියන් කත දුක් ආදී එහි තීරෝ වේදිකන් මෙන්න මේ නිසා බුද්ධති කියන අර්ථයෙන් බුද්ධති කියන නිරුක්තිය අනුවයි ලෝකය ඒකට ආර්ය මේ මේ ශාසනය හඳුන්වනවා. ඊළඟ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ ප්‍රශ්නයම ලෝකෝ ලෝකෝති සංකේ විච්චති හිතාවදානකෝ බන්ති ලෝකෝති විච්චති ස්වාමීන් මේ ලෝකේ ලෝකේ කියලා මේ හැමෝම කියනවා හැනවා මේ කෙසකින්ද මේ ලෝකයක් වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යංකෝ ආනන්ද පලෝක ධම්මං අයං උච්චති අරියත් විනේ ලෝකෝ ආනන්ද යමක් පලෝක ධම්මං අන්න එක කියන පළදු කියන වචනය පළ යමක් පළදු වන ස්වභාවයක් නේද එය මේ ආර්ය විචක්ෂණේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ තියෙන බැරි සිතානන්ද පලෝක ධම්මං උමත් ආනන්ද මේ පලෝක ධම්මං මේ පළදු වන ස්වභාවයක් දක්ුම්කෝ ආනන්ද පලෝක ධම්මං රූපා පලෝක ධම්මං චක්කු විඥානං කලෝක ධම්මං චක්කු සංපස්සෝ කලෝක ධම්මෝ සම්පදං චක්කු සංපස්ස පත්‍ය උප්පජ්ජති විදිකං දුකං ආ දුක්ඛං ආ දුක්ඛමස්සං ආ සම්පිත කලෝක ධම්මෝ මේකත් පරිදි වෙනවා රූපයෙන් පරිදි වෙනවා චක්කු විඥානයක් පරිදි වෙනවා චක්කු සංපස්සයක් පරිදි පරිදි වෙනවා චක්කු සංපස්සයෙන් නිසා ඇති වෙන චක්කු දුක්ඛ ආදී සියලුම ඉගෙන පරිදි වෙනවා එතකොට මෙන්න අපිට තේරුම් ගන්න පුළුවන් යමක් විතර කලු කියනවා නම් මොහොතක් පාසා ගිනි ගිනි යනවා ඒක ඒ ඒ ඒකකයක් නොවේ. එහෙම ඒකකයක් නොවන දෙයක සදාකාලිකත්වයක් හෝ කොළ කෙලවරක් ඇති බවක් හෝ කියන්න බෑ. විතරම කලුදු වෙනවා. දිලි හැදිලාදී දිලි දිලි යනවා නම් ඒක එකක් හැටියට ගන්නෙ කොහොමද? මොන වේ නිසා එතකොට මේ ලෝකේ කියන මේ ලෝක ඒ ප්‍රශ්න වලට බුදු වෙනවා නම් පිළිතුරු දුන්නා නම් අර අන්‍යාදෝකයෙන් අතර තිබෙන මේ ලෝකේ කියන ප්‍රඥාත්ය තහවුරු වෙනවා. ඒ දෘෂ්ටිය පිළිගත්ත වෙනවා. එතකොට මේ මේ අනුව අපිට මේ මුල් ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ පිළිතුරේදී මෙහි ඉතින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට බලමු අපි ඊළඟ උපකෝපිත ප්‍රශ්නය ගැන. සංජීවං සංශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ආත්මයත් ශරීරයත් එකකි ආත්මය ආත්මයත් ශරීරයත් වෙන වෙන වෙන වෙන වූ දෙකකි. එහෙම නැත්නම් ආත්මය එකකි ශරීරය අනිකකි කියන්නේ. මේ ප්‍රශ්නේ වලින් යම් කිසි එකක් ඇත්ත වශයෙන්ම මේකට ඔව් හෝ නෑ හෝ කියන යුතු මේ කියන එකයි ඒ අන්‍යයන්ගෙන් කියන අතර තිබුණේ. බුදුරජාණන් වහන්සේ මේවට පිළිතුරු දුන්නා නම් ඒත් අහුවෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය අපිට උපමා කරන්න පුළුවන්. දැන් මේ කාලේ උත්සාහ වල එහෙම දක්ෂ නීතිඥයින් සමහර වේදිකේ කරුවන් එහෙම නැත්නම් සාක්ෂි කරුවන් එහෙම ගෙන් කටට වචනේ දීලා යම් කිසි ප්‍රශ්නයක් අහනවා තමන්ට ඕන කරන උත්තරය ලබා ගැනීමට. සමහර වෙලාවට කියනවා දැන් උසාවියේ කාලය පාදානන්නේ නැතිව ඕකෝ නෑ හෝ යනුවෙන් කෙටියෙන් පිළිතුරක් දෙන්න කියලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා යම් කිසි විද්‍යාඥයෙකුගෙන්. ඔබ දැන් මත්පැන් දීම නතර කරලාද? ඔබ දැන් මත්පැන් දීම නතර කරලාද? අත වශයෙන් විත්තිකරු කවදාවත් මත්පැන් නොදියු කෙනෙක් නම් මෙයා ඔව් කිව්වත් නෑ කිව්වත් මේ තැනත්තා ඉතින්ලා හෝ බේබද්දෙක් කියලා හිටියා කියන එක උසාවියේ දිරුවත් වෙනවා. ඒක නිසා මේකට උත්තර දෙන්න බෑ. කොහොම විදිහේ දෙයක් තමයි මේ ප්‍රශ්න වලත් කියන්නේ. ආත්මයක් ශරීරයක් එකක්මද? ආත්මය වෙන එකක්ද ශරීරය වෙන එකක්ද කියලා ඇහුවොත් අර ආත්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේ නොපිළිගන්න ආත්මයක් පිළිගත්ත වෙනවා පිළිගන්න සිද්ධ වෙනවා ඒකට මේ ආත්මය කියන කෙනෙක් පිටිම මේ බුද්ධජනයේ අතරේ තියෙන මෝඩ සංකල්පයක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒක නිසා මේ ආත්මය ශරීරයත් මේ එක ගොඩකට දාලා හෝ වෙන් කරලා දැක්වීම පිළිබඳ මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ ඔන්න ඒ විදිහම හොරයක් ওই විදිහම අඩුපාඩුවක් මිත්‍යා බදනමක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳ ප්‍රශ්න වලක් තියෙනවා. ඒක දැනටමත් හුඟක් දුරට අපි අර ප්‍රකාශ කළ කම වලින් තේරෙනවා. මේ තථාගත කියන වචනේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අනිකුත් අන්‍යාගමිකයන් අදහස් කළ කාරණේම නෙවෙයි. අන්‍යාගමිකයන් නම් ඒ අර සාමාන්‍ය ශ්‍රාවකයත් මේ තථාගත කියලා කියන උත්තම පුරුෂ පරම පුරුෂ පුද්ගලයා අර ඒ දෙන්නම තුල ආත්මයක් ඇති හැටියට කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයේ බුදුරජාණන් වහන්සේ ඒ විග්‍රහය පිළිගත්තේ නැහැ. තථාගත කියන වචනයට මහා කුදුම විදිහේ මහා ගැඹුරු සියුම් අන්දමේ අර්ථයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා කියනවා. අපිට මේක අවුදුරටත් පැහැදිලි වෙන්නේ මේ මේ කියවකම අපි මේ විවරණය කරන්න බලාපොරොත්තු වෙන අග්ගිවච්ඡගත සූත්‍රයෙන්මයි. මේ අග්ගිවච්ඡගත සූත්‍රයේදී පළමුවෙන්ම මේ වච්ඡගත පරිත්‍යාගය උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගේ අර කියවපු අර ප්‍රශ්න ලැබුවට අර 10ට Tamanට ඕන කරන ප්‍රශ්නේ ලබන උත්තරය ලබා ගන්න. හරියට අර උසාවියේ කට වචන දීලා අහන ප්‍රශ්න වගේ මෙන්න මෙහෙම අහනවා. කින්නකෝ භෝගතම සක්කතෝ ලෝකෝ ඉදමේව ගත්තන් මොගමඤ්ඤන්ති. ඒවන් දිච්ච බවන් ගෝතම. කිමෙක් බවත් ගෞතමය. ලෝකේ ශාස්ත්‍රය, නියම සත්‍යය, අනික් සියල්ල බොරුවේ. යන මේ දෘෂ්ටිය බවත් ගෞතමයන්ගේ තියෙනවා. නකෝ අහං වච්චේවන් දිච්ච නෑ වච්ච මගේ එහෙම දෘෂ්ටියක් නෑ. ඊළඟට අහනවා ඒකට ප්‍රතිවිරුද්ධ ඒකටත් නැහැ කියනවා. කොහොම 10කම බුදුරජාන් වහන්සේ නැතනට කියලා පිළිතුරු මේ මේවා තමයි උත්තර දෙන්නේ නැහැ කියලා ඇත්තකින් කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා අච්චුරුත් පරිද්දාගික මක්නිසාද මේ මේ ප්‍රශ්නවලට කොහොම කොහොම ආදීනයක් දැකලාද? කවර ආදීනයක් නිසාද මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන්නේ? නොදෙන්නේ කියලා. නොදෙන්නේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කරනවා. අ සත්‍යෝ ලෝකෝති කෝ වච්චේ දික්ඛි ගතනේතං දික්ඛි ගහණං දික්ඛි සංකාරං දික්ඛි විසූතං දික්ඛි විස්පන්දිතං දික්ඛි සංයෝජන සංයෝජනං සදුක්ඛං පරිඝාතං සෞපායාතං කපරිලාහං නිබ්බිදායන විරාගායන නිරෝධායන සමායන අභිඤ්ඤායන සම්බෝධායන නිබ්බාණාය සංවත්තන්ති මෙතන තියෙන මොකද තමයි මේ කියාපු හේතු දෙකම මේක නිවනට හේතු නිවනට අදාළ නොවන කක් බව වුණක් නෙවෙයි මේ ප්‍රශ්නේ වල යම්කිසි අඩුවක් තියෙන බව මේ පළමුවෙන් සිතුවපු කොටෙන් කියනවා මේ බුදුජානහට හේතු හැටි ආදීන හැටි දක්වන්නේ මොකද්ද? මේ සත්‍යතෝ ලෝකෝ කියන එක මම මේ වචනට ප්‍රකාශ කරනවා මම මේ සත්‍යතෝ ලෝකෝ කියන වචනයට පිළිතුරු නෙගන්නේ මේකයි මේක දික්ඛිත මේක නිකන් දෘෂ්ටිගතය දෘෂ්ටියක් පමණයි සත්‍ය සත්‍යානුකූල කුල නොවු යම් කිසි දෘෂ්ටියක් පමණයි දික්ඛි ගහන දෘෂ්ටි දෘෂ්ටි වනාන්තරය දික්ඛි කාන්තාරය දෘෂ්ටි කාන්තාරයක් ශිෂ්ට දෙයක් ඉස්දයක් දුක්ඛ සංකාර දිට්ඨි විසුක දෘෂ්ටි විහිළුව විහිළු දැක්ම දිට්ඨි සංයෝජන දෘෂ්ටි සංයෝජනයක් හැකෙන්න බැන්න සදුක්ඛන් ඊළඟට ඔය වගේම ඒවා මහා දුක් ගැන දෙන ඉතිරිය මේවා ගැන හිතන්න ගියාම සදුක්ඛන් දුක්ඛ විඝාතම් වේත ගැන දෙන උපායාවතම් දැඩි වේද පරිලාහ දැවිල්ල ඇති කරන විදිහේ ප්‍රශ්න රාශියක් මේවා ඒ වගේම මේ එකක්වත් නිද්දගායනී නිර්වේදය නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපසමය පිණිස අභිඥාවේ සම්භෝධය පිණිස නිර්වාණය පිණිස හේතුවන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ මේ ප්‍රශ්නවල මේ මිත්‍යා බදනමක් තිබෙන බව. මේවා මේ මිත්‍යා දෘෂ්ටි ගොඩක් මේකක් තමයි බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අශෘතවත් සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ප්‍රශ්න ප්‍රශ්නක් නොවේ. මේ අශෘතවත් සුතඥයන්ට මේ ප්‍රශ්න කරන්න ගියනේ ලොකු ප්‍රශ්න හැටියට. මක්නිසාද අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තිබෙනවා මේ ප්‍රශ්න අහන්නෙත් නෑ එතකොට මෙන්න මේන් අප පැහැදිලි වෙනවා මේ මේ ප්‍රශ්න 10ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දීමට හේතුව එහෙම ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආදීනව දැකලායි මෙන්න මේ ආදීනව දැකලා මම මේ ප්‍රශ්න 10 දැන් පිළිතුරු දෙන්නේ ඒක කවුරුටත් ප්‍රකාශ කරනවා මේ ආදීනව දැකලා මම ඒ වෙනුවට කලේ මොකද්ද? රූප වේදනා ආදී පංච උපාදානස්කන්ධයේ උදයග්ගය හට ගැනීම නැතිවීම දෙක දැකලා දැකීමේ දැකීමේ අහිංකාර මමින්කාර මානානුසයන් දුරු කිරීමේ මේ දුක් කල දුක් කලවර කළා කියන එක විමුක්ත වුණා මේ සියල්ලම මේ නිදුනා කියන එක විමුක්ත කාර්ය කළාට පස්සේ අර වච්චගත කවුරුකට තහනවා අර සතරකොන් ප්‍රශ්නයේ අනුවම මේ ශාසනය විමුක්ත පුද්ගලයා ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒනම් විමුක්ති චිත්තෝ කන භෝගෝතන කුදී උප්පජ්ජ. මවත් ගෞතමී ඔය කියාපු විදිහට විමුක්ත වෙන පුද්ගලයා කොහෙද උපදින්නේ? ඒ විමුක්ත භික්ෂුව කොහෙද උපදින්නේ? එක්කල බුදුරජාණන්තුට ඊට දෙන පිළිතුර නෝපේති නෝපේති නෝපේති ඕවා කියන්නේ මේ ලෝකය කියන්නේ නොයේ දෙයක්. ඒ ප්‍රශ්නයම ගැලපෙන්නේ නැහැ. නොයේ දෙයක්. ඒ ගැලපෙන්නේ නැහැ. ඊළඟට අහනවා තේනහි ගෝතම නෝපදෙති. උපදිනවාද කියලා අහුවාම ඒකට ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ කියනවා. උපදින්නේ නැද්ද කියලා අහුවමත් ඒක ඒකත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ කියලා. ওই දෙක උපදින උපදිනවා සහ උපදිනේ කොයි රූපගණේත් වෙයි කියන ඒකත් වේද? ඒකටත් මේ දෙකක්ම කරපෙන් කියලා වදාලා. ඊළඟට එහෙමනම් උපදි උපගණේත් නොවේ රූපගණේත් නොවේ කියන එක දෙකක්ය. ඒකත් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ ඒකට ඔන්න වචිකොත්තර මේක මහා ප්‍රවේදිකාවක්. මේ අතරින් ඒකට පිළිතුරක් ලබා ගැනීමෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රකාශ කරාම මේ ප්‍රවේදිකාව විසඳීමට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. හොඳයි එහෙනම් වත්ති මම නුඹකින්න යම් කිසි ප්‍රශ්නයක් අහන්නම්. ඒකට පුළුවන් හැටියට පිළිතුරු දෙන්න. දැන් නුඹ ඉදිරියේ ගින්නක් දැල්ුණොත් නුඹ දන්නවද මේ ඉදිරියේ තමා ඉදිරියේ ගින්න දැල්නවා කියලා? ඔව් මම දන්නවා. මේ කවුරුත් ඇහුවොත් මේ ගින්න තුනක් නිකන් දැල් වෙන්නේ කියලා මොකද කියන්නේ? කනගොල දී කෙලිදී ආදී නිසා මේ ගින්න ගින්න දැල් වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. හොඳයි කවුරුත් ඇහුවොත් දැන් දැන් හොඳයි අපි හිතමු මේ ගින්න නිවිලා කියලා කියලා ඔබ ඉදිරියේ එතකොට උඹ දන්නවද මේ ගින්න නිවුණා කියලා? ඔව් මම දන්නවා. නිවුණා කියලා දන්නවා. කවුරුත් ඇහුවොත් මේ නිවුණු ගින්න කොයි දිශාවටද ගියේ? මෙතනින් කොයි දිශාවටද ගියේ? නැගෙනහිරටද, බටහිරටද, උතුරටද, දකුණටද කියලා ඇහුවොත් උඹ මොකද්ද කියන්නේ? අන්න ඒ අවස්ථාවේ වචිත කියන්න තිබ්බ උන අර නෝපේති කියනවා. නොයේ දේ කියනවා. නෝපේති භෝගෝතම. ඉර ගැලපෙන්නේ මතිකාද යංහි සෝ භෝගෝතන අග්ගි ඉනකත් උපාදාන අදලි සත්‍යක පරියාදාන අඤ්ඤත අනුපහාරා අනාහාරෝ නිබ්බතෝත්ති සංසංගච්ඡති මතිකාද පරද්ද උතනේ ඒකින් යම් සමතල දීකඩදී ආදියක් නිසා දැල්ුනේද ඒ තනකොළ දීකඩදී ආදී අවසන් වීමනේ තවත් මේ විදිහේ ධර්ම ලැබීමනේ නියුනාය යන නිබ්බතෝති සංසංගච්ඡති ආහාර නැතිව නියුනේ නියුනේ යන ධර්ම කියලා නූමේ යන සංකම් ගැටටි කියන වැදගත් වචනයක් ඉදෙන් දීලා තියෙනවා. යන අපි මේක කලින් සාකච්ඡා කළා සංකම් ගැටටි කියන්නේ ගණන් ගණන් ගමි. ගිනි ගිනීමට හසු වෙයි කියන එක. ප්‍රඥාප්තියට හසු වෙයි කියන එක. එතකොට නූමේ යන සංඛ්‍යාවට නූමේ යන යන්නේ සීමට සුදුසු වෙනවා. ඒ නිසා නිවිලා කොහේ ගියාද කියලා කියන්න බෑ. අපෙන් මගේ ගාවට මේ ගියේ කියලා කියු ගමනේ ඒ නිවුණට පස්සේ තවත් කොහේවත් ගියයි කියලා හිතුවොත් ඒක ආර භාෂාව වහාරිය පිළිබඳ එක්තරා විදිහට මිත්‍යා අදහසක් වෙනවා මිත්‍යා නිගමනයක් වෙනවා භාෂාව ව්‍යවහාරයේ හරියාකාර තේරුම් නොගැනීමක් වෙනවා නිබ්බතෝතිය නිබ්බතෝතිය සංසංගත ඒකට කියන්න වෙන්නේ මේ නිවුණයි කියන කියන ඒ වචනේ පමණයි අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒව මේ කෝවච්චේ යේන රූපේන තථාගතෝ පඤ්ඤාපේ තථාගතං පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය සංරූපං තථාගතස්ස පහිනං උච්චින මූලං කාලාවත්තුගතං අනභාවගතං ආය අනභාවගතං ආයතින් අනුපාද ධම්මා රූප සංඛාරියෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අපමෙය්‍යෝ දුක්ඛයෝගා උපේඛාපි මහා සමුද්දෝ උපජ්ජතිති නෝපේති නෝපජ්ජතිති නෝපේති උපජ්ජතිත නෝපජ්ජතිත නෝපජ්ජතිති නෝපේති හේව උපජ්ජති නෝපජ්ජතිති නෝපේති මෙන්න මේ ප්‍රකාශනයේ තියෙනවා මහා වටිනා ගැඹුරු ධර්ම ධර්ම කාරණා රාශියක් අඩංගු වෙලා. ඉතින්ම දැන් අර අර කාරණේ පිළිගත්තට පස්සේ වැච්ච වැච්ච ගොත්ත අර ගින්නේ මේ මේ මහම නීගියේ කියන ව්‍යවහාර කියන නිසා කිස් කොහේදීආදි කියලා කියන නම් සුදුසු බව ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ ඊටම සම්බන්ධ කරලා කියනවා ඒකේම වච්ච යම් රූපයකින් යේන රූපේන තථාගතං පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ යම් කෙනෙක් තථාගත කෙනෙකුන් පණවාලන්නේද තථාගත කෙනෙකුන් පිළිබඳව මෙන්න යම් කිසි රූපයක් මෙන්න මේක මේ තථාගතයන් වහන්සේගේ රූපය කියලා මෙහෙම කනවන්නේද ඉතින් මේ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව පහින ප්‍රහීනය අතහරින ලද්දේ උච්චින්න මූලං මුලින් කිඳින ලද්දේ කාලාවත් උගතං වස්තු වාස්තු කියලා කියන්නේ ඉඩමට කාලාවත් උගතං කියන්නේ කල් දහක් දැන් උගුල්ලලා අමාරුවට කෙලින් හිතවනවා අර පොළවෙන් වෙන් කරලා අන්නේ බඳු දෙයක් මේ. කාලා අවත් උදක. කල්දහ උගුල්ලලා කෙලින් හිතවල තියෙනවා. හරියට නිකන් හැදෙන එකක් වගේ පිටට තියෙනවා. කාලා අවත් උදක. අනභාවගත. නැති බවට පමුණුව. ආයතින් අනුපාද ධම්මං. නැවත රූපදනා බවට පත් කරනවා. අන්නේ බඳු මේ තත්ත්වයට පත් කරනවා. රූප සංඛායුක්තෝ කෝ වාක්‍ය කථාගත. එතකොට එතකොට කථාගතයන් වහන්සේ රූපයේ වශයෙන් ගණන් ගන්න බැරි වෙනවා. රූප සංඛාරයෙන් නිදෙනවා. රූප යන කර්මයෙන් නිදෙනවා. දුකං හරි උත්තෝකෝ වද්දක භාගතෝ මේ නිදීම නිසාම ගම්භීරෝ අපමෙයෝ දුක්පරියෝගාවෝ තේසාපි මහා සමුද්දේ ඒ නිසාම ඒකකාරී ජන්මාන්සේ ගැඹුරු කෙනෙක් වෙනවා අපමෙයෝ ප්‍රමාණ කළ නොහැකි යනි නිය නොහැකි දුක්පරියෝගාවෝ ගැඹුර මනින්න බැරි තේසාපි මහා සමුද්දේ හරියට මේ මහා සමුද්‍රය වගේ කාදේ එම නිසාම කකාලේ යන්වාසේ උපදී කියලා හෝ නූපදී කියලා හෝ උපදිනේ දෙයි නූපදිනේ කියලා හෝ උපදිනේ උපදීමත් හා නූපදිනේ දෙකම වෙනවා කියලා කියන්න බෑ. එතකොට මේ පහින වෙනවයි මේ සූපේ ප්‍රහීන වෙන්නේ මරණින් නෙවෙයි. රූපේ විනාශ වීමක් නෙවෙයි මේ මරණ ඒක නෙවෙයි හැංගෙන්නේ. සංහාව නැති කිරීම. ඒ බව අපිට පැහැදිලි වෙනවා. සංහාව නැති කිරීමම මේ රූපය මුලින් සිදෙන බව ප්‍රකාශ වෙනවා රාජ සංයුක්තිය. සංයුක්තියන රාජ සංයුක්තියේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ කෝ රාග යෝ ඡන්தோ යෝ රාගෝ යානන්ති යාතං සංපජහත එවං සං රූපං පරිණං ඉච්ඡින මූලං කාලාවත්තු ගතං අනභවගතං ආයතන අනුපාය ධම්ම අනුපාය ධම්මං හොත් රාග රූපය පිළිබඳව ඇති ඡන්දය රාගය නන්දි සමයේ සතුට සංහාව ඒ දුරලන්නේ ඒ අතහැරියාම ඒ මෙන්න මේ විදිහටයි රූපේ ප්‍රහීන ගන්නේ මුලින් සිඳුන් ලබන්නේ අර කල් දහයක් වගේ කරන්නේ දෙන්නේ. නැවත උපදනා බවට පත් වෙනවා. ඒකට මේ මේ පංචකාදානස්කන්ධය පිළිබඳව මේ රහතන් වහන්සේගේ මරණින් වෙන නැති වෙන දෙයක් හැටියටයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. නමුත් රහතන් වහන්සේ කියලා අපි විවහාර කරාට හරියට අර මුලින් සිඳන ලද ගසක් වගේ එහෙම නැත්නම් අර උගුල්ලට ඇගු කල් දහක් වගේ. මේක අර ඈතට පේන නිසා කල් දහක් හැටියට කෙනෙක් හිතා ගන්නවා කතාවෙත් කියන වචනයට ගැලපෙන පස්සේ දැනට ඇත්ත වශයෙන්ම සිටිනවා කියලා. මෙන්න මේකයි උඩට මේ මේ ඔපස්ටින් අපිට වැටෙන්නේ මේකටම අදාළ තවත් වටිනා ගැඹුරු කාරණා රාශියක් මේ පාඩිය තුලින් අපිට මතු කරගන්න සිද්ධ වෙනවා. නමුත් කාලය මදි නිසා අපි දැනට මේ අද අද මෙතනින් අපිට කරලා ධර්ම දේශනාව පවත්වන ලද්දේ දේවාලයේගම පහන්කනුව යෝගාවචර භික්ෂු මධ්‍යස්ථානයේ පූජ්‍යපාද කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. එම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ලබන සතියේ ප්‍රචාර වෙන බව කරුණාවෙන් සලකන්නේ.